කතා කළේ පස්සබ්දි සම්බෝධිංගය ගැන. ඒ අටුවාවෙහි එන මේ පස්සබ්දි සම්බෝධිංගය ඇතිවීමට සහ වැඩිවීමට දියුණු වීමට හේතු වන කරුණු කීපයක් ගැන අප කතා කළා. අනීත භෝජන සේවනතා කියන මුල් කාරණේ. ඒ ප්‍රණීත භෝජනය කියන එක භාවනා කර්මයට උපකාරයක් වෙනවා. එහෙත් ඒ ගැන කෙනෙකු බොහොම තදින් සිටිය යුතු කරුණක් නම් නොවේ. එහෙම වුණොත් Tamanගේ භාවනා කර්මය කරගෙන යන්නට බැරි විය හැකි. ඒ ගැන සිත සිතයි. ඒ ප්‍රණීත භෝජන ලැබෙනවා නම් හොඳයි. නමුත් එයම Tamanගේ භාවනා කර්මය කර ගැනීමට කාරණේ කරගත්තොත් ඒක වැරදියි. මොකද වික්ෂුන් වහන්සේ කියන්නේ විශේෂයෙන්ම තමන්ට කැමති කැමති හැම දෙයක්ම සොයාගෙන යන කෙනෙකු වන්නට බෑ වික්ෂුවට. ඒ ප්‍රණීත භෝජන බොහෝ සෙයින් තමන්ගේ දායකයා ඒ පින් කැමැත්තන් විසින් දෙනවා. ඒ ඇතැම් විටක ඒ ප්‍රණීත භෝජනයි කියන ඒවා සමහරෙකුට සුදුසු ඒවා වැඩි වශයෙන් ප්‍රයෝජනීයට ගන්නට ගියාම සමහරු බොහොම ලෙඩ වෙනවා. මේ සමහර කෙනෙක් ඒ තමන්ගේ අසනීප වලට සමහර ප්‍රණීත භෝජන සුදුසු නැහැ. ඉතින් ඒ නිසා ඒ වාද සැලකී ඉතින් ඒකට කාරණයක් හැටියට එනවා අර මාතික මාතා පිළිබඳව කතාව. භික්ෂුන් වහන්සේලා සමූහයක් භාවනා කරන තැනකට මේ මාතික මාතාවන්ට යන්න ඒ බොහෝ භික්ෂුන් වාසය කරන ස්ථානෙහි කිසිදු ഘോഷාවක් නැති බැරි ඒ එතනත්ය සිටුවා මේ භික්ෂුන් වහන්සේලා අතර යම්කිසි අරගලයක් වෙලාවක්ද ඔවුන් කතාම කර සිටියා ඒ නිසා අර gediye ගහලා වික්ෂුන් වහන්සේලා රැස් වුණාම අහලා. ඇහුවම කීවලු නෑ අපි අපගේ මේ මහානදම් පිළිම කරන්නේ. ඒ කර්මස්ථාන භාවනා වඩනවායි. ඉතින් තැනැත්තේ එළිල අහලා තිබෙනවා ස්ත්‍රීන්ව අපට ඒ එලෙස ඒ කර්මස්ථාන භාවනා කරන්නට පුළුවන්. කාටවත් බැරියි කියන්නේ නෑ කාටවත් පුළුවන්. ඉතින් කර්මස්ථානයේ ඉගෙන ගන්න. ඉගෙනගෙන තමන්ගේ ගෙදර ගිහින් ඒ භාවනාව කළා. නවෝ කලකින් ඇය සෝවාන් සකදාගාමි අනාගාමි යනාගාමි මාර්ගඵලයන්ට පැමුණුණා අන්‍යයන්ගේ සිත් දැනගන්නට පුළුවන් නුවණක් ඇතිව. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා ගැන බැලුවා අය. ඒ කවුරුවත් තවම මාර්ගඵල ලැබලා නැහැ. හේතුව මහන්සීලාට සුදුසු ආහාර පාන නොලැබෙන නිසායි. ඇය කලේ ඒ භික්ෂුන් වහන්සේට සුදුසු හොඳ ප්‍රණීත ආහාර පිළියෙල කරලා දුන්නා යවුවා. ඒ ඒ භික්ෂුන් වහන්සේලාට ඒ ඒ ආහාරයෙන් ලැබෙන ඒ ප්‍රණීත භෝජන සේවනයෙන් ලැබෙන ඒ ගුණය ලැබී ඒ වස් කාලයේ මුළුල්ලෙහි තුලදී මහන්සේලාට පුළුවන් වුණයි කියන සව් කෙලසුන් නැසා රහත් වන්න. අනේ එහෙම කතාවක් කියනවා. ප්‍රණීත භෝජන සේවන. මා මීට කලින් කියලා ඇති මේ පිනතුන්ට අපගේ මේ ලංකාවේ වික්ෂුන් වහන්සේ නමක් පිළිබඳ මේ වර්තමානයේ දැනගි ජීවත් වන වහන්සේ බොහෝම භාවනා කරපු කෙනෙක්. ඒ විද්‍යාලයක තමන් ඉංග්‍රීසි ඉගෙන ගන්න අතර ඒ විද්‍යාලයේ ශිෂ්‍යයෙකුට ධර්මයේ ඉගෙන භාවනා කළා. ඒ භාවනා කිරීම නිසා මහන්සේ වඩලා තිබෙන සමත කර්මස්ථානය මට මතක හැටියට මේ ආලෝක කසිනිය වඩලා තියෙන්නේ. එයින් නම් දියුණුවකුත් ලැබුවා. ඒ අතරින් වහන්සේට ගමේ පන්සලෙන් ලොකු හාමුදුරන්ගෙන් ආරාධනයක් ලැබුණා. ඒක ආරාධනේ වගේම සමහර විටක ඒ ගන්න බල කිරීමකුත් දී හැකි. මේ පන්සලේ පින්කමක් තිබෙනවා. ඒ නිසා මේ පින්කම කටයුතු සඳහා එහාට වඩින්නට මේ හඳුරෝ කියලා කියනවා මට මම මෙහිදී ලබන විවේකයේ ලබා ගන්නට එහිදී පුළුවන් නම් මම එන්නම්. ආ අපි ඒකට ඒ ඔක්කොම සූදානම් කරලා දෙන්නම් කියලා හාමුදුරන්ට වෙනම කුටියක් කාමරයක් දීලා. ඉතින් ඒ ගිය කාලේ ඒ එයාට වැඩි ඒ කාලය තුළදී භාවනා කළා. පින්කම සිත් වෙන විට ලං වෙනකොට හාමුදුරන් වසාගෙන තිබෙන දොරට තට්ටු කරලා දැන් ওই විදිහට ඉන්න බෑ. දැන් මේ පින්කම බොහොම ලං වෙලා තියෙන්නේ. දැන් මේවට සම්බන්ධ වෙන්න ඕනේ කියලා ඒ පින්කමට දායකයන් ගෙනෙන්න දෙන මිල මුදල් ආදියත් ඒ හාමුදුරන්ගේ කාමරේ ඉඳගෙන එකතු කරන්න පටන් ගන්නවා. මේ හාමුදුරන්ට ලැබිලා තිබුණු මේ විවේකේ නැති වෙනවා. ඒ නිසා උන්වහන්සේට ඇති වුණා ඇති නොවිය යුතු දෙයක්. මොකක්ද තමන්ට මේ පන්සලේ මේ තමන් නැවතී සිටි තැන සිට කරගෙන ගිය ඒ භාවනා කර්මය කරගෙන යාමට ඉඩ නුදුන්නේ මෙන්න මේ තැනත්තයි කියලා ඒ තමන්ට අර ආරාධනය දෙලා ඒ හාමුදුරුවන් කෙරෙහි ඇති වුණ තරහ. තරහක්. ඉතින් ඒ තරහව තරහව ඉතින් වරින් වර එන්නට ඇතිනේ. ඒ පින්කම ඉවර වෙලා අවසන් වෙලා ආපසු Taman ඒ විද්‍යාස්ථානයට පැමිණ. පැමිණිලා මේ භාවනාව කරන්නට වාඩි වෙලා භාවනා කරගෙන යන විට එක තැනකදී මේ තරහව ඒ දුරු කරගන්නටම බැරි. වරින් වර ඉතින් ඊට පස්සේ කීප වර භාවනාවට පටන් ගත්තම අර ඒ තරහව එන. ඒක නැති කරගන්නට බැරි වුණා. ඉතින් වහන්සේ එක එක ඔය කර්මස්ථාන දෙන යෝගාවචර භික්ෂුන් වහන්සේලා ආරණ්‍ය වල වාසය කරන හාමුදුරුවෝ තවත් ධර්මධර භික්ෂුන් වහන්සේලාගෙන් උපදෙස් බලාපොරොත්තු කාටවත් බැරි වුණා උපදෙසක් දෙන්න. ඒක කවුද? තවත් හාමුදුරුවෝ නමක් කියලා කියනවා. ඉන්දියාවේ ඉන්නවායි රමණ කියලා මැද මැද්‍රාස් වල හිටියේ රමණ කියන. ඒ අය මේ Hindu යෝගී. රමණ ඍෂි කියලා කියන්නේ. ඔහු වෙතට යන්නේ කියලා. ඔහුට මේ පිළිබඳව යම් උපදේශයක් දෙන්නට පුළුවන් වෙයි කියලා. ඉතින් පෙනෙන්නේ ඒ අය ඒ කම සමත කර්මස්ථාන වැඩිම පිළිබඳ ආචාර්ය પરම්පරාවෙන් එන ඒ උපදේශ තිබෙනවා උන්ට. ඒ නිසා උන්ට ඒ බඳු උපදේශ දෙන්නට පුළුවන්. විදර්ශනාව නෙමෙයි සමථය. ඉතින් හාමුදුරුවෝ එහෙ ගියා. ඒ ඒ ස්ථානයට යන්නට කලින් උන්වහන්සේ මේ පොත් තිබෙන නීතියක පොතක් හොය හොයා ගිහින් තිබෙනවා. මට මතක හැටියට හෙරිටේජ් ඔෆ් ඉන්ඩියා කියන පොත. ඒකේ මේ වෙලුම් තුනක් තියෙනවා කිව්වා. ඒ පොත හොය හොයා කියන්නේ ඒ පොත ලැබුණේ නැහැ හම්බුනට. ඉතින් මේ පස්සේ රමණ කියන තැනත්තා ඉන්න තැනට ගියා යන විට ඔහුගේ නිදන ඇඳ තිබෙන්නේ සිමෙන්තියෙන් හදලා. එතන ඔහු දිගා වෙනස්. ඒ ඒ පාමුල සුදු මහත්මේ වැඳගෙන සිටියා. හාමුදුරුවෝ එතනට ගිහින් පාටි වෙලා භාවනා කරන්නට ගත්තා. තමන්ගේ පුරුදු භාවනාව. අර පන්සලේ සිට ආපසු කැමින භාවනා කරන්නට පටන් ගත්තම තරහව ඇති වුණු අවස්ථාවක් තිබුණාම ඒ අවස්ථාව පහු කරලා ගියා. තරහ එන්නේ නැතිව. එවිට නැගිටලු අර ආසියලා හිටි. ඒ රමණ විශ්ව. යම් කාරණයක් සඳහා නම් මෙහාට ආවේ. දැන් ඒක හරි නේද කියලා. ඉතින් වලෝ ආ වුණාට කමක් නැtei මේ හුස්ම ගන්න විට පපුවේ යනක් වෙනලා අහලා තියෙනවා මෙතන රිදෙන ගතියක් රිදෙනවා නේද ඒ හම්බුව ඔව් කිව්වම ඉන්ද මාත් සම්මත කියලා අඬ ගහගෙන ගිහින් ඒ හුස්ම ගන්නට ඉගෙනීමක් කරනවා මේ විදිහට හුස්ම ගන්න හම්බුරන්ට කිව්වලු තව ටික දවසක් මෙහි නැවතිලා ඉන්නේ කියලා. ඉතින් පසුවදාම හාමුදුරුවන්ට චපාති හදලා පොඩි වගේ සමග ඔහුගේ අතින් ඒ ඍෂිවරයාගේ අතින් රමන හදලා හාමුදුරුවන්ට වළඳන්නට කියලා. ඒ හාමුදුරුවෝ පාත්‍රේ වළඳන්නේ. වළඳලා ඉවර වෙලා හාමුදුරුවෝ පාත්‍රේ හොදන්න යන විට කිව්වොත් නෑ ඒ පාත්‍රයේ සේදීම මා විසින් කළ යුතුයි ඔබ මගේ ආගන්තුක මම මේ ආගන්තුක සංග්‍රහය කරන්නට උනේ කියලා පාත්‍රිච්චේ කිව්වා. ඉතින් චපාති දවස් 3ක් විතර හාමුදුරුවන්ට ලැබුණා. එවිට හාමුදුරුවන්ට හිතුණා මේ ආපු දාන්නේ තමයි චපාති වලමන්නේ. පත්තිකක් කෑගෙන එදා හාමුදුරුවන්ට බත් හදලා දුන්නා. බත්. තව දවස් දෙකක් තුනක් යනකොට ආම්කරණ ඉක්නලු ඒ ගමේ පන්සලේ ඉඳදී නම් පැණි රසක් වළඳනවා. එදා පැණි රස වර්ගයක් හදලා. තව දවසක් ආම්කරණට හිතුණලු ගමේ දිනම් කලප වළඳනවා කියන්නේ. එදත් ආම්කරණට කලප හදලා දීලා කිව්වලු අපිට දෙන්නට පුළුවන් ඒවා ගැන හිතුවට කමක් නැtei දෙන්න බැරි ඒවා හිතන්නට එපා. ඉතින් <clears throat> ඉතින් ඒ ඒ තැනත් කියලා තියෙනවා මේ භාවනාව කියන එක තමන්ට යම් යම් ශක්ති ලබා දෙන එක. ඒ භාවනා කරන පින්නතුනට ඒ විශේෂයෙන්ම ওই සමත භාවනා දර්ශනාවෙත් නැති කියන්නට බෑ. භාවනා කරන්නන්ට ඒ තමන්ගේ සිතේ තිබෙන දියුණුව හේතු කොටගෙන යම් බල ලැබෙන දැන් අපි දන්නවනේ බුදුරජාණන් වහන්සේට තිබුණු බල ගැන. උන්වහන්සේට ඥාන බල තිබුණේ. අනේ ඒ වගේ ඒ යම් යම් ශක්ති බල ලැබෙන. සමහර විටක ඒවා තමාටම කරදරයේ පිංස පවතන. කරදරයට හේතු. ඒ කෙලසද <clears throat> ඒ ඒ රවණම කියලා තියෙනවා. තවත් යෝගියෙක් පිළිබඳ ගුජරාටි යෝගී කියලා. තරුණ යෝගී. ඒ තැනත්තා ගේ කුටිය තිබෙන්නේ පාරට කිට්ටුක. ඔහු ඉන්න කුටියේ සිට පාර දිස බලන විට ඔහුට නිතරම දක්නට ලැබෙන්නේ වැරහැලි ඇඳගෙන එහාට මෙහාට යන කෑම දීම වලින් බොහෝම අඩුපාඩු ඇති මිනිස්සු. මේ භාවනා කරන අතරේ තමන්ගේ යෝග කර්මය කරන අතරේ ඔහුට නිතරම සිතෙනවලු අනේ මේ මිනිසුන්ට කණ්ඩ දෙන්න මට පුළුවන්කම තිබෙනවා නම් භාවනාත් කරනවා ඉතින් මෙහෙම භාවනා කරමින් සිටින එක දවසකදී මේ අදහස ඇති වෙලා ඇති වුණ හැටියේම ඔහු ඉදිරියේ කියන ඔහු ඉදිරියේ ඔහු ආහාර ගන්න ඒ කැටිය තනිය බත් වලින් පිරුණා ඉතින් ඔහු සතුටු වෙලා ඒ පාරේ යන මිනිහෙක් දැකලා යට අඬ ගහලා මේන් ටිකක් දීලා තිබුණා. ඉතින් ඔහුම යන යන එනේන කෙනාට දුන්නා. නමුත් මේකේ බත් ඉවර වෙන්නේ නැහැ. ඉවර වෙන්නේ නැහැ. ඊළඟට මේ ආරංචිය සැලවිලා සමහර අය මේ පුදුම පුද්ගලයාව දකින්නට දර්ශනීය පිරිස එනවානේ. දකින්නට එනවලු. තවත් සමහර වෙනවලු මේ බත් ලබා ගන්න. රෑ 9 විතර වෙනකම්ම කලේ උදේ ඉඳලා මේ දෙනේ මේක ඉවර වෙන්නේ. පස්සේ මිනිසුන් අඩු වෙන වේලාවක් ලැබුණු හැටියේම ඒ කුටියේ පස්සාදුරෙන් මේකත් අරගෙන පැන්නා. පැනලා මේ මෙළුවෙට ඇවිල්ලා තිබෙනවා රමණ. ආවම ඇවිල්ලා කිව්වලු Tamanට ඌ ඇබැද්දිය. දැන් වලු යම් භාවනාවක් මම කෙරුවේ දැන් ඒක කරන්න ඕනේ. ඒ කරලා ඊළඟට මේ පණී කියන වත් අවසන් වෙන්නේ කියලා හිතලා ඔක අනිත් පැත්ත හරවන්නේ. ඉතින් අන්න ඒ විදිහේ Tamanට දැන් මේක අර එක්තරා ශක්තියක් නේ. නමුත් ඒක Tamanට කොයිතරම් කරදරයක් විසඳ පැවතුනේ. කරදරයක්. උනානේ. අන්න ඒ වගේ ඒ නිසා ඒවා ගැන බොහොම පරිස්සම් වෙන්න දෙයි කියලා හාමුදුරන්ට කිව්වා. ඉතින් හාමුදුරුවෝ ඔය කර්ම කාරණේ මට දවසක් කිව්වා. ඒ ස්ථානයේදී. එහෙම සමත භාවනාවල ලැබෙන ඒ ශක්තිය තියෙනවා. කොයි භාවනා කළා. ඒ මොකද භාවනාව කියන එක ඒක ලබා ගැනීම සඳහා කළ යුත්තක් නෙවෙයි. ඒක තේරුම් ගන්න. දැන් සමහරු සමහරු මේ ওই රත්නත්‍රයේ සරණ යනවනේ. රත්නත්‍රයේ සරණ යන්නේ මොන අදහස්ද කියලා බලන්න. රත්නත්‍රයේ සරණ යත්තේ නිර්වාණය ලබා ගැනීම බලාපොරොත්තුව පරමාර්ථය ඒ සංසාර දුකින් නිදහස්ව ලබන නිර්වාණ සැපත සාදා ගැනීම සඳහා මට ඇති උතුම්ම පිහිට මේ රත්නත්‍රයයි කියලා පිළිගෙනයි ඒ රත්නත්‍රයේ ස්වර්ණය. තව කෙනෙක් ඒ රත්නත්‍රයේ ස්වර්ණයන්නට පුළුවන් වෙන වෙන අදහස්. නමුත් එහෙම අදහස් ඇතිව සරණ යාම නිසා ඒ සරණ පිහිටන්නේ. ඒ සරණ පිහිටනවායි කැඩෙනවායි කියලා දෙකක් තියෙනවා. ඒ පිහිටන්නේ. ඒ නිසා රත්නත්‍රයේ සරණ යන්නම් හේතු ගන්නට ඕන කුමක් සඳහාද මා රත්නත්‍රයේ සරණ. ඒ වගේම භාවනා කරන්න ඒ භාවනා කරන්නේ කුමක් සඳහා කියන එක තේරුම් ගන්නට ඕන. ඒ මේ ඔය ශක්ති උපදවා ගැනීම සඳහාද භාවනා ඒක එවිට මේ යම්කිසි ලෞකික දෙයක් පිළිබඳවම සීමා කරගන්නවා තමයි භාවනාව. නමුත් එහෙම ලෞකික දෙයක් පිළිබඳ වූ එකක් නෙවෙයි බුද්ධ ධර්මයේ උගන්වන භාවනාව. සමතේ උගන්වන ඒ සමතේ නිසා ලබාගත හැකි ඒ ඉද්ධි විදාදී ඒ අභිඥා ලබා ගැනීමේ පිළිවෙද්ද දක්වනවා. නමුත් ඒවාම පරමාර්ථය නිෂ්ඨාව කරගෙන නෙවෙයි භාවනාව. නිෂ්ඨාව නම් නිර්වාණය. නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට නම් විදර්ශනා කරන්නට ඕන. සමතේ කළා. එය විදර්ශනාවට පාදක කර ගැනීම සඳහායි කරන්නේ. දැන් මේ භාවනා කරන අයට භාවනාවෙහි සිත වඩ වඩා කාලයක් යොදවා දීම සඳහා උපකාරක ධර්මයක් තමයි මේ පස්සද්ධි සම්බෝධිය. ඒ නිසා මේ පස්සද්ධි සම්බෝධියංගය ඇතිවීමට හා වැඩිවීමට හේතු වන කරුණු තේරුම්ගෙන තිබෙන්නට. පණීත භෝජන සේවන. තව එකක් දක්වන උතුසුඛ සේවනපක්. උතුසුඛේ කියන්නේ ඍතු ගුණය. දැන් ඍතු වශයෙන් නැත්නම් ඒ ඍතු කියන්නේ කී තිබෙනවා සීත උෂ්ණනේ ওই දෙකනේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ. සමහර කෙනෙකුට සීත ඍතුව ඒ සීත දේශගුණයමයි දේශ ගුණක් තිබෙනවානේ. ඒ සීත දේශ ගුණය යසුදුසු. තවත් කෙනෙකුට ඒ උෂ්ණ දේශ ගුණය හොඳ නැහැ. ඒ සමහර විටක ලෙඩ වෙනවා. ඒ හෙම්බිරිස්සා වගේ ඒවා ඇති වෙනවා, පීනස ඇති වෙනවා. ඉතින් භාවනා කරන්නට පටන් ගත්ත කෙනෙකුට නිතරම කිවිසිලිය අම්මාදිය එහෙම කරන්නට වුණාම ඒනු තමන්ගේ සමාධියට හානියක්. ඒ එබැවින් Taman තේරුම් ගන්නට කවර ඍතු ගුණයක්ද තවාට සුදුසු. දැන් දැන් හැමදෙනාටම අලියම පාන්දරම නැගිටලා එලි මහමේ සක්මන් කිරීම ආදිය සුදුසු නැහැ. සුදුසු නැහැ. කෙනෙකුට සමහර කෙනෙකුට හොඳයි. තවත් කෙනෙකුට හොඳ නැහැ. ඒ මොකද මේ ශරීර කියන ඒවා හැමදෙනාගේම එකම தත්ත්වයේ නෙවෙයි තිබෙන්නේ. එකම තත්ත්වයෙන් මේ සමහර කෙනෙකු ඕනෑම මේ රළු ඒ දේශ ගුණයකට හෝ කාල ගුණයකට හෝ වරොත්තු දෙන ශරීරයක් කියලා. තවත් කෙනෙකුට එහෙම නැහැ. ඒ නිසා අසවලා එහෙම කරන නිසා ඇයි මට බැරි කියලා. එහෙම හිතලා කටයුතු කරන්නට සුදුසු. තමන්ගේ තරම. කියන්නේ තමාගේ ශරීරය ඔරොත්තු දෙන්නේ මොනවාටද කියන එක මොන විදිහේ තත්වයන්ටද කියන එක තමාට වඩා දන්න තව කෙනෙක් නැහනේ. ඒ නිසා ඥානවන්තව කරන්නට ඕන. දැන් භාවනා කරනවායි කියන එක උනම් ඒ කරන තැනත්තා ඥානවන්ත කෙනෙක් වෙන්නට ඕනේ ප්‍රධාන වශයෙන්ම තමාගේ සීමාව තේරුම් ගන්න. සීමාවක් තේරුම් නොගෙන තේරුම් නොගෙන ඒ මා බලාපොරොත්තු වන නැත්නම් මා පරම මගේ පරමාර්ථයේ සලකන්නේ මෙයයි. ඒට පැමිණීම සඳහා මා කර මගේ උත්සාහය අත්මාරිනවා කියලා මේ එහෙම අදිෂ්ඨානයක් ඇති කරගෙන තමාගේ ශරීරයට ඔරොත්තු නොදෙන තරමේ උග්‍ර ලෙස ඒ භාවනා කර්මෙහි යෙදෙත්. ඇතැම් විටක ඒ තැනත්තා ඒ නිසාම රෝගාතුර වෙලා ඊට පස්සේ භාවනාව තබා කිසිවක් කර කියා ගන්නට බැරි කෙනෙක්. මා දන්නවා සමහර පිළිබඳ. සමහර ගැන මා දන්නවා වුණට ඒ භාවනාව ඒ ජීවිතයේදී නම් ඊට පස්සේ කරගන්නට බැරි තත්වයකට පත් වුණා. පත් වුණා. මොකද ඒකේ තරමක් තේරුම් ගන්නට. ඒක තමන් දැනගන්න ඕනේ. ඒ වගේම තමන් ඇසුරු කරන ආචාර්යවරයන් දැනගෙන ඊට සුදුසු උපදෙස් දෙන්නට ඕන. ඉතින් සමහර සිටුවා ඒ උපදේශයට වඩා තමාගේම මේ සිත කියන විදිහට ක්‍රියා කරන්න. එහෙම අවස්ථාවලදී Tamanට වරදින. ඒ නිසා හැමතිස්සෙම මධ්‍යස්ථව කටයුතු කරන්නට තේරුම් ගන්නට ඕන. අනේ ඒ නිසා මේ පස්සද්ධි සම්බෝධ්‍යංගය ඇති කරගන්නට හා දියුණු කරගන්නට හේතු වන එක කරුණක් හැටියට දක්වනවා මජ්ජත් ප්‍රයෝගතා කියලා. මජ්ජත් ප්‍රයෝගතා. මේ මජ්ජත් ප්‍රයෝගතා කියන එක අතුවාවේ තෝරා පිළිෙන්නේ ඒ එකිනෙක කෙනාගේ කර්මය වූ පරිදි ඒ ඒ තත්වයන් ඇති වෙනවායි ආදී ඉබන්තක් දක්වනවා. කියන්නේ අර කම්මස්සගත භාවය දක්වන්නේ. නමුත් ඒකම නෙවෙයි මජ්ජත් ප්‍රයෝගතා කියන එකකින් ගන්නට පුළුවන්. මා ඔය කියපු කාරණේ මජ්ජත් ප්‍රයෝග. ඒ කියන්නේ මධ්‍යස්තව යෙදෙන බව කියන එක. යෙදෙන බව. එයින් අදහස් කරන්නේ අර උග්‍ර විදිහට ශරීරයට රොත්තු නොදෙන තරමට තමාගේ ශරීරයේ රෝගාතුර වීමට හේතු වන තරමේ ප්‍රයෝගය යෙදීම නෙවෙයි සීමාව දැනගෙන යෙදෙන එක. එයින් අදහස් කරන්නේ නැහැ Taman මේ ඒ භාවනාව අත්හරිනවයි. භාවනාව අත්හරින්නට කාරණයක් නැහැනේ. ඒ සඳහාම වෙන්ව ගත කරන කෙනෙකුට නම් භාවනාවේ අත්හැරීමක් නැහැ. අත්හැරීම. ඒ කියන්නේ තමන්ගේ කර්මස්ථානයක් තියෙනවා. හැම භාවනා කරන්නෙකුටම මූල කර්මස්ථානයක් කියලා. මූල කර්මස්ථාන. ඒ මූල කර්මස්ථානයට නිතරම වගේ එනවා. එනවා. පටන් ගන්නෙත් එතන. ඒ මූල කර්මස්ථාන. පටන්ගෙන ඉතින් දියුණු වෙන්න දියුණු වෙන්නටම අර මුලින් පටන් ගත්ත තැනම නැවතිලා ඉන්නේ නැහැ. ඒ ඒ එනේ නැහැටියට විදර්ශනාව පිළිබඳ සමතේ පිළිබඳව නම් ඒක නෙවෙයි සමතේ පිළිබඳව නම් ඒ තමා කර්මස්ථාන වශයෙන් ගත්තේ යම් අරමුණක් නම් ඒ අරමුණම තමයි අවසානයේ දක්වාම තිබෙන්නේ. එය පරිකර්ම නිමිත්ත විය හැකි, ඉන්නනතුරුව උද්ඝාත නිමිත්ත විය හැකි. අවසානයේදී ඒක ප්‍රතිභාග නිමිත්ත විය හැකි. ඒ ඒ නිමිත්ත වශයෙන් අවස්ථා තුනක් දක්වතන් ආරම්භණය වශයෙන් ගන්නට තිබෙන්නේ එකක්මයි. කියන්නේ ඒ පඨවි කසිනිය, ආපෝ කසිනිය ආදී ඒ කසින නිමිති නම් එහෙම. එහෙම නෙවෙයි විදර්ශනාවේ කියන්නේ. විදර්ශනාවේ කියන්නේ එක දෙයක අනිත්‍ය දැකීමක්, එක දෙයක දුක්ඛය දැකීමක්, එකක අනාත්මය දැකීමක් නෙවෙයි. විදර්ශනාවේ කියන්නේ මේ නාම රූප ධර්ම සියල්ල ගේන පරමාර්ථ ධර්මයන්ගේ කියන්නේ ලෞකික පරමාර්ථ සංකත ධර්ම සංකත පරමාර්ථ ඒවයි මේ නාම රූප වශයෙන් දක්වන්නේ ඒ ධර්මයන් සියල්ලම විදර්ශනාවේ ආරමුණ විදර්ශනාවට ඒ ආරමුණ ඒ නිසා විදර්ශනාවේ විදර්ශනාවේ ආරමුණ වන ධර්ම මොනවද කියලා ඇසුවොත් කියන්නට දෙන්නේ පංච උපාදාන ස්කන්ධය කියලා ඒ මොකද මේ විදර්ශනා කරන්නේ කුමටද කියලා ඇසෙ. විදර්ශනා කරන්නේ දුකින් මිදෙන්න. දුකින්. ඒ මිදෙන දුක මොකක්ද? පංච උපාදාන ස්කන්ධ දුක. පංච උපාදාන ස්කන්ධයයි කියන මේ දුක. ඒ දුකෙන් මිදෙන්නට මෙයා උත්සාහ කරනවා. ඉතින් ඒ පංච උපාදාන ස්කන්ධ දුක නොදැනීමේ හේතු වෙනුයි ඒ දුකෙන් නිදහස් වන්නට බැරිව තිබෙන. නොදැනීමේ. ඒ නිසා ඒ දැනගන්නට ඒ දැනගන්නට ඕන පොතපතින් නෙවෙයි. පොතපතින් දැනීම එක දැනීමක් තමයි. ඒක අභිඤ්ඤය වශයෙන් නැතිවන දැනීම. නමුත් ඊළඟට ඒ දැනගත යුතුව තිබෙන්නේ පිරිසිඳ ගැනීම වශයෙන්. ඒකටයි පරිඤ්ඤය කියලා කියන්නේ. පරිඤ්ඤය. දුක්ඛ සත්‍යම් පරිඥානං. දුක්ඛ සත්‍යයේ පිරිසිඳ දැනගන්න. අනේ පිරිසිඳ දැනගන්නවයි කියන්නේ එහෙම වෙන් කරලා එකක් නෑ. එකක් නෑ. දැන් ඒ පංච උපාදාන ස්කන්ධ අතුරේ ඛණ්ඩයේ අතුරේ යම් කිසි එක ධර්මයක් පිළිබඳව තමාට හැඟීමක් තිබේ නම් අනිත් ඒව ඔක්කොම අනිත්‍යයි මේක නම් තියෙනවා නිත්‍ය බවක් ඒ කියලා. ඒ තමන්ගේ විදර්ශනාව සම්පූර්ණ නැහැ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාරා යෝපනති කංචි සංඛාර නිච්ඡතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං අනුලෝමිකාය කන්තියා ප්‍රතිලබිස්සති තිනේතං කාමං විච්ඡේ. එහෙම නෙදෙන්නේ. නේතං කාමං විච්ඡේ. කිස් යම් කිසිවෙක් කිසිදු සංස්කාර ධර්මයක් යම් කිසි එක සංස්කාර ධර්මයක් හෝ නිච්ඡතෝ පස්සම් ඒක නිත්‍ය වශයෙන් දකිනවා ඒ අනුලෝමික ශාන්තියේ කියන ඒ විදර්ශනා නුවණ ලබන්නට බෑ ඒකට පැමිණෙන්නේ නැහැ ඒද නොපෙමිණින්නේ නම් සම්මත්ත නියාමයයි කියන ඒ ආර්ය මාර්ගයට පැමිණෙනවයි කියන එකට කාරණයක්ද නැත්තේය. යමෙක්ගේ ආර්ය මාර්ගයට පැමිණෙන්නේ නැත්නම් සෝතාපට්ටි ඵලය, සකදාගාමි ඵලය, අනාගාමි ඵලය, අරහත් ඵලය කියන ඒ ඵලයන්ට පැමිණීමක්ද නැත. සියලු සංස්කාර අනිත්‍ය වශයෙන් දකිනවා නම් අන්න ඒ තැනත්තා සම්මත් ඒ ආර්ය මාර්ගයට සම්මත්ත න්යාමයට පැමිණෙනවා. ඒ සම්මත්ත න්යාමයේ කියන ආර්ය මාර්ගයට පැමිණීම නිසා හිතම ඒ ඵලයට පැමිණෙනවා. ඒ නිසා විදර්ශනා කරනුයේ මොනවද? පංච උපාදානස්කන්ධයට ඇතුළත් ධර්ම. පංච උපාදාන ස්කන්ධයට ඇතුළත් ධර්මයි විදර්ශනා කරා. ඒ පංච උපාදාන ස්කන්ධයට ඇතුළත් නොවන ධර්ම තිබෙනවා. ඒ මොනවාද? සතර මාර්ග, සතර ඵල, නිබ්බාන. ඒ ඇතුළත් වන්නේ නැහැ. පරමාර්ථවලින් ඒ සතර මාර්ග, සතර ඵල, නිබ්බාන කියන මේවා ඒ විදර්ශනාවට විදර්ශනා භාවනාවට විදර්ශනා කරනු ලබන අරමුණු වශයෙන් ගන්නෙ නැහැ. දැන් එයින් ලෝකෝත්තර ඒ ධර්ම සියල්ලම ලෝකෝත්තරයි. එයින් අසංකත ලෝකෝත්තර ධර්මයේ වෙන නිර්වාණය ඇතිවීමක් පැවැත්මක් නැතිවීමක් කියන මේ කාලත්‍රයට නොඇතෙන ධර්මයක්. කාල බෙහෙදයක් නැහැ නිවනේ. සංඛත ලෝකෝත්තර ධර්මවලට නම් කාල බෙහෙදයක් තිබෙනවා. ඒවාට තිබෙනවා කාල භේදයක්. ඒවා ගැන කියනවා නම් කිය යුතුයි අහුත්වා සම්භෝති ච. හුත්වා පටිවේති කියන මෙයට වැටෙනවා. නැති නැතිව ඇති වෙනවා. ඒ කියන්නේ කලින් නොතිබී ඇති වෙනවා. ඇති වී නැති වෙනවා. එහෙම එහෙම ධර්මවල තමයි එහෙම ධර්ම පිළිබඳවයි කියන්නේ අනිත්‍යයි. ඒ ධර්මනේ අනිත්‍ය. ඇති වෙනවා නැතිද? ඒ නිසා අනිත්‍යයි. නිත්‍ය පැවැත්මක් ඒ වායේ නැහැ. එහෙම ගන්නා විට සෝවාන් ආදී මාර්ග සිද්ධ එයට අනුකූලව ලැබෙන ඒ ඒ ඵල සිද්ධ කියන මේවත් අනිත්‍යයි. නමුත් ඒවා අනිත්‍ය වශයෙන් භාවනාවට ගන්නෙ නැහැ. ඒ මොකද ඒවා උපදවා ගන්නෙම ඒ සිත් උපදවා ගන්නෙ මේ අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කරලා. අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කරලා ඒ අනිත්‍ය ස්වභාවයක් නැති ඒ ස්වභාවය ඉක්මවා එනිසා ඒ ලෝකෝත්තර ධර්ම සංකත ලෝකෝත්තර ධර්ම භාවනා කිරීමට අරමුණ වශයෙන් ගන්නවා. ගන්න ඒ ඒවා අරමුණ වශයෙන්ගෙන භාවනා කිරීමෙන් ඇතිවන අර්ථයක්. ප්‍රයෝජනය. සංකත ධර්ම කියන ඒ ලෞකික වූ සංකත ධර්ම තමයි භාවනාවට අරමුණ වශයෙන් ගන්න. අන්න ඒ ධර්මයන්ගේ අනිත්‍යය. ඒ ධර්මයන්ගේ දුක්ඛය යදනිච්ඡන් තන් දුක්ඛං. ඒ ධර්මයන්ගේ අනාත්ම කියන මෙය තමන්ගේ නුවණින් ප්‍රකට කර ගන්නට ඕන. ඒ ගැනීම ඒ ප්‍රකට කර ගැනීම සඳහා කරන භාවනාවයි විදර්ශනාව. ඒකේ විදර්ශනාව නම් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ තමයි විදර්ශනාව. ඒ ඉතින් මොනවාද අනිත්‍ය? අනිත්‍යම්පි පංචස්කන්ධා කියනවා නැත්නම් පංච උපාදාන ස්කන්ධා කියනවා වඩාත්ම සුදුසු විදියට කියනවා. ඒ මොකද භාවනාවට ගනු ලබන ධර්ම වශයෙන් පංච උපාදාන ස්කන්ධය. දුකයි අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නේ. මොකද මේ පංච උපාදාන ස්කන්ධය මෙනෙහි කිරීම සඳහා නැත්නම් භාවනාව වශයෙන් මේ අරමුණ කොට විදර්ශනා නුවණ උපදවා ගැනීම සඳහා කෙනෙක් සමාධිය සාධක කරගන්නවා. සමාධිමත් සිතේනේ මේ ලැබෙන්නේ. ඒ විදර්ශනා කරන කෙනෙකු වුණා. ඒතනත්තාට මුලදීම විදර්ශනා නුවණ පහළ වෙන්නේ නැහැ. බලමු කොට කල යුතුව තිබෙන්නේ මේ නානා අරමුණුයි කියන දේ ගැන ඇතිවන්නා වූ කාමච්ඡන්දාදී නීවරණ ඉදිරි කරන්නට මේවා යටපත් කරන්න. ඒ නිසා චිත්ත සමාධියක් ඕන කරනවා. ඒ සමාධිය ඇති කර ගැනීම තමයි කාහට වුණත් සමත භාවනාව කරන කෙනෙකුට වේවා විදර්ශනා කරන කෙනෙකුට වේවා පළමු කොටම කළ යුතු තිබෙනතු. සම. මොකද මේ සමාහිත වූ සිතකයි ලැබෙන්නේ නුවණ, ඇතිවන්නේ නුවණ. බම් මධ්‍යත්ව ප්‍රයෝගතා කියන්නේ ඒ නිසා සැලකිය යුත්තේ මේ තමාගේ ශරීරයට වරොත්තු නොදෙන තරමට ඉහෙසෙන්නේ නැති. ඒ ප්‍රවාහය තමන්ට දැනෙන්නට ඕන. තව එකක් තිබෙනවා ඉරියාපත්ව සුඛ සේවනතාව. මේක මම හිතන්නේ මධ්‍යප්‍රපයෝගතා කියන එකට කලින් කිව්ත්තේ ඉරියාපත්ව සුඛ සේවනතා කියන්නේ ඉරියාපත්ව කියන ඒවා දන්නවනේ ඉරියව් ඉරියව් සතරක් තිබෙනවා. ප්‍රධාන ඉරියව් කියන්නේ සතරනේ ඉඳීම, සිටීම, ඇවිදීම හා සයනේ කියන මේ ඉරියව් සතර. මේ ඉරියව් වලින් අතන් විටක එකම ඉරියව්වක් බොහෝ වේලා පවත්වාගෙන සිටීමෙන් තමාගේ ශරීරයට හිරිහැරයක්, කරදරයක්, පීඩාවක් දෙනවා. අන්න ඒ බඳු අවස්ථා තේරුම් ගන්නට ඕන. ඒ නිසා දැන් නියමයෙන් නියමයක් නැහැ ඉඳගෙනම භාවනා කරන්නට ඒ කියන්නේ. එහෙම නැත්නම් ඇවිදිමින්ම භාවනා කරන්නට ඒ කියන්නේ. එහෙම නියමයක් නෑ. ඒ ඉරියව් කවර ඉරියව්වක් හෝ පවත්වමදී අපි මේ ජීවිත කාලයම ගත කරන්නේ. අපේ මුළු ජීවිතයම ගත කරන්නේ යම් කිසි ඉරියව්වකින් ඒ ඒ අවස්ථාවෙදී. එක්කෝ අපි ඉඳගෙන ඉන්නවා එහෙම නැත්නම් හිටගෙන එහෙම නැත්නම් ඇවිදින්නේ එහෙම නැත්නම් ඇලවි සිටිනවා ඉතින් අතන් විටක ඔය ඉරියව් මාරු වීමේදී ඔය දෙකට අතරතුරේ තත්වයක් ඇති වෙන්නට පුළුවන් නමුත් ප්‍රධාන ඉරියව් වශයෙන් තියෙන්නේ ඒවා දැන් ඒ ඉරියව් පැවැත්වීමේදී භාවනා කිරීමට එහෙම ඉරියව් පවත්වනවා සමහර විටක හිතගෙනම බැරිද භාවනා කරන එක වේලාවක් හිතගෙන ඉඳගෙන භාවනා කරනවා වැඩි වශයෙන් ඉඳගෙන භාවනා කරන්නේ සක්මන් කරමින් කරනවා මේ එහෙමත් අමාරු වුණාම අලගලක් සිත් ඇති එහෙමත් කරතයි ඒ නිසා Tamanගේ ශරීරය එතන සුඛය කියන එකෙන් අදහස් කරන්නේ අර සෙය්‍ය සුඛ, හස්ස සුඛ, නිද්ද සුඛ කියලා එහෙම දක්වන සැපේ තියෙන්නේ ඒක නෙමෙයි. සමහරු නිදාගත්තම නැගිටින්න කැමති නැහැ. මොකද කැමති එහා කරනවක් Tamanට සපයි. එහා කරනවක් සපයි. ඒ සැපේ ලබාගෙන ඉන්න. නින්දේ කියන එක ඇති නොවන දෙයක් හැටියට බුදුහාමුදුරුවෝ අදහනවා. නැති තිත්ති කියලා දක්වලා තියෙන තිත්ති තිත්ති කියන්නේ මේ තෘප්තිය කියන්නේ. ඒ එක කාරණයක් තමයි කෙනෙක් තෘප්තියකට නොකමින දෙයක් මේ දෙයක් හැටියට දක්වනවා නිබාගය. නිබාගය. ඒකෙන් සමහරු කොන්කරම් කතා කරුවත් නැගටිව් කම් කෙනෙක් කියන නිබාගන්නේ. තව කර්ම කීපයක් තියෙනවා කොහොම කියන්න ඕනේ. ඒ ඉතින් ඉරියව් ඉරියව්ව මේ තමාට සැප කියන්නේ සැපය කියන එකෙන් අදහස් කරන පහසුව කියන එක. පහස. ඒ කියන්නේ පහසු විහරණය කියන්නේ ඒ පහසු විහරණය. විවා කරදර නම් තමයි මේ සිත කොට හැම විටම යන්නේ මේ මේ යම් කිසි අමාරුවක් Tamanට තිබෙනවා ඒකට නම් ඒකට Tamanගේ සිත එකඟ කර ගැනීමට අමාරුයි. මෙනෙහි කරලා දුරු කරගන්නට බැරි නම් එහෙම ඉරියව් වෙනස්. ඒක ඒ ඒ තනත්තා තේරුම් ගන්නට ඕන කරුණක්. ක්‍රියාපපසිත සේවන. ඉතින් සාරද්ද පුද්ගලනේ දැන් නිකන් නපුරු සරපර්ශන අසාරද්ද කාය පුද්ගල. පරිවර්තන. රස්සද්ද කාය පුද්ගල සේවන. සමහරු ඉන්නවා කොහොම මේ කාය බද්ධි පුද්ගලයන්. කොහොම අන්‍යයන්ට හිංසා කිරීමට පීඩා කිරීමට නිතරම සූදානම් වෙන උද්ගලයන් සිටිනවානේ අන්න ඒ බන් ධම්ගෙන් අයින් රසබ්බකාර පුද්ගල සේවනත බොහොම සම්සුන් පැවතුම් ඇති සම්සුන් කය ඇති අය සිටිනවා අන්න එහෙම පුද්ගලයන් අසුරු කිරීම තපදින්තකා කියන්නේ පස්සද්ධිය උපදවා ගන්නට දියුණු කරගන්නට තමන්ගේ සිත නතු කරගන්න ඒ කරුණ නිසා පස්සද්ධි සම්බෝධ්‍යංගය ඇති වෙනවා ඒ වගේම වැඩෙනවා කියලා අටුවාවය අනුව කියන්නට ඊළඟට පස්සද්ධි ය නිසා ඇතිවන දේ හැටියට දක්වන්නේ සුඛය කියන එක. ඒ පස්සද්ධියෙන් යුක්ත වූ පුද්ගලයා පස්සද්ධිය ඇති කරගත්තම තමන්ගේ ශරීරෙහි ඇති වෙනවා සැප. ඒක මුළු ශරීරෙහිම පැතිරෙන ස්වභාවය. ශරීරෙහිම පැතිරෙනවා. ඒක ඒ නිසා ශරීරයට අර මේ පීඩාව නැතිව යනවා. මේ පස්සද්ධියේ හේතු කොටේ. ශරීරයට ඇතිවිය හැකි යම් පීඩා තිබේ නම් මේ ප්‍රස්පද්ධිය දියුණු වීම නිසා ඒව නැති වෙනවා. ඒ වෙනුවට ඇතිවන්නේ සැපය. ඒ සැපය කායික සැපයක්වත් වෙනවා. ඒ කියන්නේ ඒ අවස්ථාවේදී සුඛ සහගත කාය විඥාණයම උපදිනවයි කියන එක නෙවෙයි. ඒවත් උපදින්නට බැරි නෑ උපදිනවා කියලා කියන්නට ඕන. නමුත් ඒකම නෙවෙයි අර සිතේ ඇතිවන ඒ ප්‍රශබ්දීයෙන් යුක්ත චිත්තචෛතසික ධර්මයන් නිසා උපදවන රූප ඒ රූප ඇති වෙනවා දැන් අපි දන්නවා තරහා ගියාමත් අපේ තරහා යනවා තරහාව ඇති වෙනවායි කියන මේ අවස්ථාවේදී ඒ සිතින් රූප උපදවනවා ඒ ඒ අවස්ථාවේදී ඇති වෙන රූප කාමත වුණා. ශාරීරික වශයෙන් සැලකපන් ඒක සැපේ පිණිස හේතු වන්නේ නැහැ. තරහව එක්ක ඇති තරහව නිසා උපදන ඒ තරහ සිතින් උපදවන රූප චිත්තජ රූප ඒ කුසල් සිතින් මේ ප්‍රශබ්දය කියන එක වැඩිම ප්‍රශබ්දය මේ අවස්ථාවේ අපේ සිත්වල තියෙනවා ප්‍රශබ්දය මේකලා කුසල් සිතක් නම් දැන් අපට උපදින්නේ ඒ කුසල් සිතෙහි පස්සබ්දි කියන කාය පස්සබ්දි චිත්ත පස්සබ්දි කියන මේ චෛතසික දෙක තිබෙනවා. ඒ දෙක තිබෙන නිසා ඒ පස්සබ්දියේ පස්සබ්දිය සහිත සිතින් උපදවන රූප මේ අවස්ථාවේදී අපට උපදිනවා. නම් ඒ පස්සබ්දියක් දැන් මේ අපට උපදින පස්සබ්දියක් භාවනා කරන පින්වතෙක් භාවනා කර්මයේ යෙදී යම්කිසි කාලයක් ගතකොට සිටින විට ඇතිවන්නා වූ ප්‍රස්වබ්දයක් කියන ඒ ප්‍රස්වබ්දී සමාන කොට දක්වන්නට බෑ. එක සමාන නේ ධර්ම වශයෙන් ප්‍රස්වබ්දිය තමයි. නමුත් ඒ ප්‍රස්වබ්දියේ තිබෙන වෙනසකුත් තිබෙනවා. වෙනසයි කියන්නේ මොකක්ද? ප්‍රස්වබ්දියක වැඩෙනවා. දැන් භාව කැමතින භාවයේ බෝධිඥානයක් හැටියට දක්වන්නේ ඒ වැඩි ගිය පස්සද්ධිය. වැඩි ගිය පස්ස. ඒ පස්සද්ධිය මේ අවස්ථාවේදී තිබුණත් මේ තරමේ තත්වයකින් නෙවෙයි ඒ පස්සද්ධිය පවතින. ඊට වඩා උසස් තත්වයක බලවත් තත්වයක ශක්තිමත් තත්වයක දියුණු වූ තත්වයක ඒ නිසා ඒ පින්නතුන්ට ඒ එහෙම ඒ පස්සද්ධිය ඇති වූ පින්නතුන්ට දැන් අපට උපදවන ප්‍රසබ්දි සංප්‍රයුක්ත සිතින් උපදවන රූප නිසා යම් පහසුවක් මේ කයට ඇති වෙනවා ඊට වඩා සිය ගුණයකින් වැඩි පහසු තත්ත්වයක් වැඩි ගිය ප්‍රසබ්දියෙන් යුක්ත සිතින් උපදවන රූප නිසා ඇති වෙනවා. ඒකයි ඉතින් එවිට ඒ නිසාම දැන් මේ සමහර කෙනෙක් ඉන්නවනේ බොහෝ වේලා පැය ගණන් වාඩි වෙලා ඉන්න. පැය ගණන්ම වාඩි වෙලා කිසි කරදරයක් නැතුව ඉන්නවා. ඒ වගේම ඒ භාවනාව අවසානයේදී නැගිටින විට අමාරුවක් නැතුව නැගිටින්නට. ඒ එහෙම වෙන්නේ නැහැ මේ බොහෝ විට බොහෝ විට නැගිටින විට කකුලක් රිදෙන්නට අරගෙන සමහරට වැටෙන්නටත් යනවානේ සමහර කෙනෙක්. එහෙම නැති. එහෙම නැති තත්ත්වේ ඇති වෙනවා මේ භාවනාව දියුණු කල්හි. ඒක ඒ නිසායි දැන් සමහරු මේ භාවනාව පිළිබඳව නැත්නම් විටක කර්ම කියන පින්වතුන් වහන්සේලා කියන්නට ඕන. ඕ විදිය භාවනාවක් අපි නම් දන්නේ නැත. භාවනාව කියන එක මේ වාඩි වී කරන්නට පටන් ගත්තන් පටන්ම බොහෝම ශරීරයේ සිතේ දෙකේම සංසිඳීමක් ඇති කරන එකක්ය ඔය ශාරීරික මේ විකෘති දැනෙන ගති ආරාධි ඒවා ඇති වෙන්නට බැරිය. එහෙම සමහර ඒක එකීම තරම්ම හරි කියලා කියන්නට බෑ. මේ හැබැයි එහෙම තත්වයක් තිබෙන්නට පුළුවන් මිනිත්තු පහක් භාවනා කරනකොට. මිනිත්තු පහක් භාවනා කරනවා මොකද උත්තර දෙන්නට අරම දැනෙන්නට කාරණයක් වාදුනා ටිකක් වෙලා ගියා නැගිට්ටා. එහෙම නෙමෙයි කාලයක් භාවනා කරනකොට ඒව දැනෙන. ඒව නුඹම නෙමෙයි මේ පිනතුන් අර ආනාපාන සති සමාධි කතා කියන. පටිසංවිදා මාර්ගෙහි අපි මෙහිදී කොහොම විස්තර කළා ඒක කාලයක්. එහි කියගෙන කරුණු ඉගෙනගෙන තිබෙනවා. ඒ ආයතනම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ භාවනා කරන අයට ශාරීරික වශයෙන් නැතිවෙන ශාරීරික වෙනස්කම් මේ වාඩි වෙලා ඉන්නකොට ඇති වෙනස්කම්. ඒක භාවනාවේ දියුණුව නෙවෙයි. නමුත් එහෙම වෙනස්කම් සිදු වෙනවා. ඒක තමා මෙනෙහි කරලා දුරු කරගන්නට උගන්වනවා. එහෙම නැත්නම් ඒකට ඉඩ දීලා දැනෙන්නට මේ කියන්නේ නැහැ. ඉතින් දැනෙන්නට නම් භවනා කරන්න ඕනේ නැහැ නේ. ඔය බැරිය නිකන් දැනෙන නේ. එහෙම දැනෙන බවක් ඇති වෙනවා. ඒක එවිට ඒක මෙනෙහි කරලා දුරු කරගන්න. එහෙම නැත්නම් කවුරුහරි දැනෙන්න කරුණා භවනා මොකට වැරෙන්නේ? ඒකට කමක් නැහැ. දැන් අන්න එහෙම භවනාවට දොස් කියන අය සමහරු කියනවා. ඒ මුදල්. දක්වන කර එක පුරුදු කරලා නැති. ඒ පුරුදු කරපු කෙනෙකුට ඒ ඒ කාරණේ තරම් පුදුමයක් කරනවා. ඒ වගේම බණ පොත් කියවලා තිබෙන කෙනෙකුට නම් ඒක මේ මුදන ගන්නට කරුණකුත් නැහැ. ආනමනා විනමනා ධනමනා කියලා එහෙම දැක්වෙන ඒ කරුණ කියලා තියෙනවා නේද? ඉතින් ඒ නිය දැන් ප්‍රතිසම්පදා මාර්ගයේ එය ඒ දේශනා කළේ වසන්දා මාර්ග කියන පොතට ඇතුළත් කරු දේශනා කළේ සරියුත් මහරහතන් වහන්සේ කියලා එකක් වත් සරියුත් මහරහතන් දැන් මෙත්ති ප්‍රකරණය කියන ප්‍රකරණයක් කියන ඒ වදාලේ මහා කච්චායන හාමුදුරුවෝ ඒ තමයි මේ දේශනා පිළිබඳ නෝ නෝ නොයේ නායකමේ හාර නාය ආදි වශයෙන් දැක්කේ දැන් ඉතින් ඒවා නොසලකා හැරිය යුතු ඒවා නෙවෙයි. අපේ වර්තමාන පිරිස අතීතයේ භාවනා කළ ඒ උතුමන් ඒ උපදේශ අනුශාසනා පිළිගත යුතුයි. ඒවා තමයි ඒවා සඳහන් කරලා තිබෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ වදාළා. සතිපට්ඨාන සූත්‍රය භාවනා පිළිබඳව කියවෙන ප්‍රධානම සූත්‍රය. සතිපට්ඨාන සූත්‍රය කියන්නේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියලා අනුපස්සනා සතරක් තිබෙනවා. ඒ අනුපස්සනා සතරක අන්තර්ගත වෙනවා සමථ විදර්ශනා කියන මේ භාවනා ක්‍රම දෙකම. ඉතින් එය වැඩිමේදී තමන්ට කෙනෙක් කවුරුවත් කියනවා නම් සමාධියක් නැතුව විදර්ශනා කරනවායි කියලා ඒක වැරදි. සමාධියක් නැතිව විදර්ශනා විදර්ශනා කරන විට සමාධියක් ලැබෙනවා. සමාධියක් ලැබෙනවා. දැන් සමාධියක් නැත්නම් මා මේ කියන දේ මේ පින්තුන්ට වැටහෙන්නේ නැහැ. මේ වෙලාවේ සමාධියක් නැත්නම් මා මොනක්ද කිව්වේ කියන එක දන්නේ නැහැ. මොකද වෙන්නේ? මේ පිළිබඳව සමාධියක් ඇති කරගෙන සිටියේ නැත්නම් Tamanගේ සිත වෙන සමාධියකමක් පවතින්නේ. ඒ කියන්නේ වෙන දෙයක් වරමුණුකොට නම් සිත පවතින්නේ. ඒ දේ පිළිබඳව ඇතිවන සමාධියක් එතකොට කියන්නේ. ඒකත් කියන්නේ. දැන් මේ කියන දේ අසාගෙන සිටින කෙනෙකුට මේ කියන දේ ඇහෙනවා පමණක් නෙවෙයි වැටෙන්නේ මේක සිත් යොමු කරගෙන සිටියේදී වෙන පැත්තකට සිත හරවගෙන වෙන දෙයක් හිත හිතා ඉන්නවා නම් මේ කියන දේ කියන පැත්තට හැරිලා හිටියට මොනවද කියන්නේ කියලා වටහා ගන්න බැහැ. ඒ යන්නේ වගේ සමාධියයි කියන එක යම්කිසි අරමුණක මේ චිත්තචෛතසික ධර්ම සියල්ලම ගොනු කරන ධර්මය. අපි කියන ගොනු කරනවායි. ඒ කියන්නේ එක්තෙන් කරන. අන්න එහෙම එක්තෙන් කරන බව සමාධියේදී ඒ නිසා ඒ එක්තෙන් කිරීම හැම සිතකම උපදන සමාධියේ කෘත්‍යය. සමාධිය. ඒ නිසා එක අරමුණක් ගැන පවත්නා සමාධිය වෙන අරමුණක් ගැන ඇතිවන සමාධියට අයත් කෘත්‍යය කරන්නේ නැහැ. ඒ වැඩේ කරන්නට ඒ ඒ නිසා තමයි මේ විදර්ශනාවේදී උපදනා වූ සමාධිය ගැන කියන්නේ කණික සමාධිය. කණික සමාධිය. ඒ ක්ෂණිකව උපදන සමාධිය. ඒ ක්ෂණිකව උපදන සමාධිය වැඩෙනවා වැඩෙනවා දියුණු වෙනවා දියුණු වෙනවා. ඉතින් මේ සමාධියේදී දියුණුවක් තිබෙනවා. එකම මට්ටමේ නෙමෙයි. ඊළඟට සමාධියත් එක්ක උපදනා වූ ප්‍රඥාව වැඩෙනවා. ප්‍රඥාවෙන් ඇතිපතු දකිනවා. ඇතිපතු දැකීම වශයෙන් ඒ ඒ ධර්මයන්ගේ යථා ස්වභාවය දකිනවා. ඒ වගේම වඩාත් Tamanගේ නුවණ දියුණුවන කල්හි ඒ ධර්මයන්ගේ අනිත්‍ය ආදී ලක්ෂණ Tamanට පෙනෙනවා වැටහෙනවා. ඒ අනිත්‍ය ආදී ලක්ෂණ අන්තිමටම ප්‍රකටව දක්නා ලද අවස්ථාවකදී තමා ඒ අනිත්‍ය ධර්මයන් අනිත්‍ය ධර්මය සිතින් අත්හැරලා ඒ අනිත්‍ය නොවන, නিত্য දුක් නොවන සැප ඇති පරමාර්ථ වූ නිර්වාණ ධර්මයට සිත ගැටෙන්නේ. ඉතින් ඒ පස්සද්ධිය නිර්වාණය කරා අපව ගෙන යන ධර්මයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය නීයානිකයි කියනවා. මේ නීයානික කියන්නේ මොකද? නියානිකේ කියන්නේ නිවන කරාගෙන යනවා. නිවන කරා අපි යනවා නෙවෙයි. මේ නිවන කරා ගෙන යන්නේ ධර්මය. ධර්මයයි ගෙන යන්නේ. නියානිකං සුදේශිකං. නියාන. දැන් බොහෝ විට කෙනෙක් හිතන්නේ අපි මේ නිවනට යන්නේ කියලා. නැත්නම් යම් කෙනෙක් නිවනට ලං වෙනවා යනවායි කියලා. ඒ නිවනට ප්‍රමුණවන ධර්මයක්. නීයානික ධර්ම. ඒ නීයානික ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නෛර්යානික ධර්ම නම් මොනවද කියලා ඇසුවා. චතුරාර්ය සත්‍යංගේ වශයෙන් දක්වනවා නම් ආර්ය ස්ථාංගික මාර්ගය කියන ඒ මාර්ග ධර්ම. එහෙම නැත්නම් කියන්නට ඕනේ මේ සියල්ලම මේ සියලුම ධර්ම බදන බෝධිපාක්ෂික ධර්ම. සතර සතිපට්ඨාන, සතර සම්මප්පදාන, පංචේන්ද්‍රිය පංච බල සත්බෝධංග ආර්ය ශ්‍රාන්තික මාර්ගය කියන මේ බෝධිපාක්ෂික ධර්ම 37. ඒවා ඒවා පිළිබඳව තමයි කිසිදු ප්‍රශ්නයක් නැත්තේ. සමහර විටක වෙන වෙන දේවල් පිළිබඳව ප්‍රශ්න නැගෙනවා. නැගෙනවා. හාලවයන් අන්නේ අන්දද කියලා සත්‍ය දේවේන්ද්‍රයා ඒකත් එක ප්‍රශ්නයක්. සත්‍ය දේවේන්ද්‍රයා සාරවන්දව හඳේ. ඒක එක ප්‍රශ්නයක්. හැබැයි ප්‍රශ්නෙට උත්තර දුන්නේ කොහොමද? ඒකත් එහෙම පෙන්නලා නිරය ගැන කියලා නිරෙහි තිබෙනවායි මේ කටුවි මුල කියලා එකක්. කටුවි මුල. ඒකත් බුදු මේ නිකන් භ්‍රාන්තියක් නිකන් හිතන දෙයක් මිසක ඇත්තෙන්ම ඇති දෙයක් නොයි කියන එක පෙන්වන්නටයි ඒකත් ඇදලා ගන්න. ප්‍රශ්නේ ඒක නෙමෙයි. ඇහුව ප්‍රශ්නය මේ සසජාතකයේ කියනවා චක්‍රදේවේන්ද්‍රයා හා වාගේ රූපය හඳේ ඇඳා. ඇඳයි කියලා එකක් කියනවා. ඉතින් ඒක ගැන දේශකයන්න් වහන්සේ මේ පිළිගන්න හෝ නොපිළිගන්න කියන්නේ. එහෙම දැන් හඳේ මේ මා දැකලා තියෙනවා නිදිමතුන් බලනවා දැන්නේ සමහර විටක මම ටීවී එකේම දැක්කා මේ මේ පොළව මත විශාල පෙදෙසක රූපයක් හදලා රූපයක් මේ පොළවේ මේ මොනවැන්දේක මට මතක නෑ මොනවැන්ද හැදුවේ කියලා ඒක තේන්නේ කොහොම උඩට ගියාද විශාලයි ඉතින් එහෙම ඒවා මේ මිනිස්සු කරනවා සක්‍රදේවේන්ද්‍රයාට මේ පොළොව මත අනින්න බැරිද? හඳේ කියන්නේ හඳ කියන්නේ මේ මේ පොළොව වගේ පටවියාවි ධාතුන් තිබෙන තැන. තැන. තේන්නේ හාවයි කියන එක නෙමෙයි. හඳේ ඇඳයි කියන එක නොපිළිගන්නට කරුණක් නෙවෙයි. අන්තික ජාතක කතා. ඉතින් ජාතක කතා කියන ඒවා දැන් වර්තමානිකයන් බොහෝ සෙයින්ම දක්වන්නේ ඒවා හුදු ප්‍රබන්ධ කියලා. ප්‍රබන්ධ නමුත් එහෙම අප පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැත්තේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ධර්මය නවාංග ශාස්ත්‍රීය ශාසනය කියලා දක්වනවා. ඒ නවාංග ශාස්ත්‍රීය ශාසනය නම් සුත්තං ගෙය්‍යං දෙය්‍යා කිරණං ගාථං උදානං ඉති උත්තකං ඝාතකං අභූත ධර්මං වේදල්ලං කියන මේ නම. සුත්තං ගෙය්‍යං දෙය්‍යා කරණං ගාථං උදානං ඉති උත්තකං ජාතක ජාතක දැන් බුදුරජාණන් වහන්සේ බුදු බුද්ධත්වයෙන් පසු තිමුල්වත් නගරයට වැඩි අවස්ථාවේදී සුද්ධෝදන මහරජතුමාගේ මාලිගාවට වැඩම කළා. එවේලේ යසෝබරා දේවිය පිළිබඳ ගුණ වර්ණනාවක් සුද්ධෝදන මහරජතුමා කළ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ අද පමණක් නෙවෙයි මේ විදිහේ තමන් වහන්සේට හිතවත් ක්‍රියා කළේ කියලා අර මහා කින්නර ජාතක ආදී මේ ජාතක දේශනා කළා. ඉතින් මේ ජාතකය කියන ඒවා ප්‍රබන්ධයි කියලා ගන්නවා නම් කාහටද මේ ඒ චෝදනාව කරන්නේ? ඒක බලන්න ඕනේ කාටද චෝදනා කරන්නේ? කවුද චෝදනා කරන්නේ? අප දන්නවා අප පිළිගන්නවා බුදුරජාණන් වහන්සේගේ පිළිගැනීමෙන් තුන් මාසයකට පස්සේ ධර්මයේ සංගායනා කළේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රමුඛත්වය. ඉතින් චෝදනාව කරන්නේ කාටද කියලා මේ රහතන් වහන්සේලා. රහතන් වහන්සේලා. ඒකේ ඒ චෝදනාව බොරු චෝදනාවක් නම් ප්‍රතිඵල කොහොමද? ඒ නිසා කවුරුවත් ඒ විදිහේ සාහසික වෙන්නට නරකයි. එහෙම වුණොත් එහෙම වුණොත් අපට නිර්ය පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාරලා නැහැ කියලා කවුරු හරි දන්නවා නම් සූත්‍ර දේශනා වල බුදුරජාණන් වහන්සේ නිර්ය පිළිබඳව වදාරා තිබෙන කරුණු සියල්ලම කපලා හරිනවා. ඒ විදිහට කපකපා කපකපා හරියොත් දැන් පොත් 41ක් ත්‍රිපිටකයට ඇතුළත්ව තිබෙනවා 41ක් මාළඟ තියෙනවා ඒ පොත් ටික ඒ 41 මම හිතන්නේ එක පොතකට බස්සන්නට පුළුවන් නැති අර ඔක්කොම කපලා ගන්න අන්න ඒ වගේ සාහසික වෙන්නට නරකයි සමහරු හැම එකක්ම මේ මේ චක්ෂුරාදී ద్వාරපසට යොමුවන දේවල් පිළිබඳව තමන කුයි සිතක් මේ පොළොව මතක අපට දක්නට ලැබෙන ලෝධිය කියනවනේ ඔය ගිනි කඳු වලින් පිටවෙන ඒ පිටවෙන ලෝධිය අපට දක්නට ලැබෙන ඒ වගේ එහෙම එහෙම ලෝධියම පිටෙන තැන් නැtei කියලා කියන්නට පුළුවන් ලෝකේ කියන්නේ මේ ලෝකේ කියනකොට අපි හිතන්නේ මේ මේ ලෝකේ කියලා මේ පෘථිවිය විතරයි නැහැ අනන්ත අප්‍රමාණ ලෝක ධාතුන් ඇති බවයි චූලදී ලෝක ධාතු තීසහසී මහසහසී ලෝක ධාතු ඔය ආදි වශයෙන් දක්වන්නේ ඒ ලෝක ධාතු අනන්ත අප්‍රමාණ ඒ අනන්ත අප්‍රමාණ ලෝක ධාතු වල වල මේ අනන්ත අප්‍රමාණ මිනිස්යන් සිට මිනිස්යන් ඒ නිසා තමයි දසදහසක් සක්වල ගැන බුද්ධාගම උගන්වනවා ඒ දසදහසක් සක්වලයේ කියන විට ඒ සත්වලවල් වල දැන් දසදහසක් සත්වලවල දසදහසක් මනුෂ්‍ය ලෝක තිබෙනවා. මනුෂ්‍ය ලෝක මිනිසුන් වාසය. දසදහසක් දිව්‍ය ලෝක. يعني චාතුත් මහරාජික තාවතිංස යාම කුසිත නිම්මාන රති පරිනිර්මිත රසවර්ති කියන. ඒවත් තිබෙනවා. ඒ විදිහටයි දක්වන්නේ. දසදහසක් ලෝක ධාතුන් කියන ඒවා බුදුරජාණන් වහන්සේ නමකගේ ලෝක පහළ වීම බුදු වීම ඒ ධම් සද්දසීම පිළිවන් පෑම කියන මේ විශේෂ සිද්ධීන් සිදුවන අවස්ථාවලදී හම්පා වෙනවායි කියලා දක්වනවා. හම්පා. ඒ නිසා මේ ලෝක ධාතුවට කියනවා ජාති ක්ෂේත්‍රය කියලා. ජාති ක්ෂේත්‍රය. ආඥා ක්ෂේත්‍රය කියලා දක්වනවා කෝටියක් ලක්ෂයක් සක්වලවක් කෝටි ලක්ෂයක් චක්‍රවාක ආඥා ක්ෂේත්‍රය ආඥා ක්ෂේත්‍රය කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් ආඥා බාහුලයෙන් වදාරා තිබෙන රතන සූත්‍රාදී අන්න ඒවායේ බලය ශක්තිය පවතින ප්‍රදේශ කියන දක්වනවා කෝටි ලක්ෂයක් සක්වල විශේෂත්‍රයේ කියලා දක්වන්නේ අනන්ත චක්‍රවාල විශේෂත්‍රයේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණට සර්වඥතා ඥාණයට විශේෂ වෙන ලෝක ධාතු ඒවා අනන්තයි ඉතින් එහෙමනම් මේ එකිනෙකම තම තමන්ට හිතන විදිහට ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නට සූදානම් වුණා. වර්තමානිකයන්ට ගැළපෙන අයුරුයි ඒ වගේම විද්‍යානුකූලයි විද්‍යාවට ගැළපෙන අයුරුයි කියලා වම පොතේ තිබෙන වාක්‍යවල අපලහින්න. ඒන සුද්ධාගමක් මෙලෙහි අප කැමති ඉගෙන ගන්නත් උගන්වන්නත් අහන්නත් අසන්න සලස්වන්න මිනිසුන්ගේ සිතෙහි ශ්‍රද්ධාව ඒ එකම නුවණ කියන මේ දෙකම වැඩිලා ඒ ශ්‍රද්ධා ප්‍රඥා කියන මේ දෙකෙන් යුක්ත වුණ කෙනෙකුට කරගන්න පුළුවන් වන ඒ නිවන කරා මෙහෙයීම අම දේශකෙකින් කියන අදහස නැත්නම් පරමාර්ථයේ ඒ නිසායි බක්තිය